භගවතා ධම්මෝ සුපටිපන්නෝ සංඝෝ අත්තමනාතේ බික්ඛෝ භගවතෝ වාසිතං අබිනන්දු ඉමස්මින් තපන වේයා කරනස්මින් සසතාස්ති ලෝක ධාතු කම්පිකන්තේ සන්දාවන්ත සත්පුරුෂ කාර්මික පින්නතුනි තුන් ලෝකාග්ග සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට පහදා දුන්න ඊතා වටිනා ශ්‍රේෂ්ඨ ධර්මයක් දැන් මේ සෑම කෙනෙක්ම ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙමින් සිටින්නේ අපේ ලෝකේ ජීවත් වෙනකොට අපේ දේශවනට එක්තරා මට්ටමකින් යම් යම් අවස්ථාවලදී ඊ타ත්ම හොඳ දේ අහන්න ලැබෙනවා. ඒ වගේම නරක දේ අහන්න ලැබෙනවා. හොඳ දේ අහලා අපි මානසික සුවයකින් සතුටක් වින්දනය කරනවා. අසතුට දේ අහලා මානසික වේදනා, චිත්ත පීඩා, දුක් බවට පත් කරගන්නවා. මේ දෙආකාරය මේ ප්‍රත්‍යඥ ලෝකයේ තියෙන හැමදෙනාටම සාධාරණයි. එවැනි ජීවිතයක් පවත්වන අපට යම් අවස්ථාවකදී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයක් ශ්‍රවණය කරන්න ලැබෙනවා නම් අන්නේ දේශනා කරන්න ලැබෙන ධර්මයේ තුලින් අපිට පුළුවන් ඒ මානසික වේදනාවකින් පවතින සෑම අරමුණකින්ම අපට සහනයක් ලබන්න පුළුවන් වටිනා ගුණයක් තථාගත ධර්මය තුළ පවතිනවා. එතකොට අපි මේ තථාගත ධර්මය භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඥානවන්ත සත්පුරුෂ අයට පමණයි කියන එක ධර්මයේ සඳහන් කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා වටිනා ගුණාංග හයක්. ඒක අපි උදේටත් වන්දනා කරනවා, හැන්දෑවටත් වන්දනා කරනවා. ස්වාක්කාත, සම්දික්තික, අකාලික, හේහි පස්සික, හෝපනායික, පච්චත්තං, වේටිතබ්බෝ විඤ්ඤෝහිති කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළා මේ ධර්මය පච්චත්තං වේටිතබ්බෝ විඤ්ඤෝහිති ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ කාටද? විඤ්ඤෝහි. ඥානවන්ත සත්පුරුෂයන්ගේ මනසට කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්눔 කළා. එතකොට අපි ඒ ස්වභාවයටපත් වෙන්න ඕන. ඒපත් වෙන්න උනුත් තමයි අපටත් මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධම්සප්පවතුන් සූත්‍ර දේශනාවේදී එවකට ලෝකයේ පිළිගත් කෙනෙක් තමයි සාම්පති ධර්මරාජයා. එදා සාම්පති ධර්මරාජයා දකුණුසේ ධන මණ්ඩල දිව තබා වන්දනා කරමින් භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි හේතුඵල සම්පත් ඇති අය ඉන්නවා එනිසා ලෝකානුකම්පන කම්පාවෙන් ධර්මයේ දේශනා කරන සේක්වා කියලා ආරාධනා කළා ඒ ආරාධනා කරන පස්සේ ධර්මයේ ආවෝද උනේ ඉරිසාතද. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා කොටස් හතරක්. උග්ගටි තත්න, දීපඤ්ඤි තත්න, නෙය්‍ය, පදපරම කියලා. මෙන්න මේ හතර ආකාරයකට ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්නයි කොටස් වශයෙන් බෙදුවා. උග්ගටි තත්න කියන්නේ බොහෝම ඥාන සම්පත්‍ය ඇති 6 මේ හේතුඵල ධර්මයේ කෙටියෙන් සඳහන් කරනකොටම මාර්ගඵල නිවන් අවබෝධ කරන්න පුළුවන් වාසනා ශක්තියක් ඇති අය. ඒකට අපේ ශාසනයේ හිටපු කෙනෙක් තමයි අස්සජී මහරහතන් වහන්සේගෙන් ධර්ම මාත්‍රකාව අවසන් කරන්න ඉස්සර මාර්ගඵල ලබාගත් උපතිස්ස පරිබ්‍රාජක. එහෙම නැත්නම් අපේ සම්බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවක ධම්සෙනෙවි සාරිපුත්ත මහරහතන් වහන්සේ. ගාථාවේ පද දෙකක් ඇහුවේ ප්‍රත්‍යඥව ඉඳගෙන. අනිත් පද දෙක ඇහුවේ මාර්ගඵලලාභී බවට පත් වෙනවා. එතකොට ඒ තමයි උග්ගටි තත්ත්වය. අය ඒ අයට ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් මාත්‍රකාවයි. මාත්‍රකාව කියනකොට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වාසනා ශක්තියක් තියෙනවා. ඉතින් ඒ ශක්තිය එතෙන් ගියාපු එකක් නෙමෙයි. ඒකාසංකේ කල්පලක්ෂයක් ප්‍රඥාවෙන් අගතර අගතරටපත් වෙන ශ්‍රාවකයන් අතර අග තනතුරු ලබනද හේතු සම්පත් ඇති මහෝත්තමයන් වහන්සේ නමක් පාක්‍ය ශ්‍රාවක බෝධිඥානයෙන් නිවන් අවබෝධ කරගන්න පාරමී පුරු උත්තමයන් වහන්සේ නමක් ඊළඟට විපංචත්න පුද්ගලයන් වශයෙන් විස්තරාත්මක ධර්මයක් ආර්ය සත්‍ය ධර්මයක් අවසාන වෙන්නේ ඉස්සර නිවන් අවබෝධ කරගන්න වාසනා ශක්තිය තියෙනවා දැන් මධ්‍යම වශයෙන් දේශනා කළේ ආර්ය සත්‍ය ධම්සක් පැවතුණු සූත්‍ර දේශනාව. අවසාන වෙන්න පිටමේ අඤ්ඤා කොණ්ණන්ද ස්වාමීන් වහන්සේ මාර්ගඵලලාභීන් බවට පත්. දෙයයන් බක්මයන් අතර 18 කෝටියක්. එතකොට මේ විස්තරාත්මක. ඊළඟට මෙය්‍ය පුජ්‍යලයන් කියලා කියන්නේ ඊ타මත්ම විස්තරාත්මකව අර්ථයත් එක්ක අවසන් කරන්න කලින් පස්සේ ධර්මය අවබෝධ කරගන්න අය. ඒ දත්න එහෙම නැත්නම් හොඳට මන භාවනා කරලා ප්‍රතිපත්ති කරුත්තේ ආදර්ශමත් ජීවිත ගත කරන්නේ පාරමී පුරාගෙන යන අයට පුළුවන්. පදපරම කියන අයට මේ ජීවිතේ ලබන්න බෑ. හේතු සම්පත් නැහැ. එතකොට මෙන්න මේ වාගේ කොටස් වලින් අපි තේරුම් ගන්න ඕන අපට ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙන්න දෙපෑ. ධර්මයේ ප්‍රත්‍යක්ෂ වුණත් තමයි අපිට නිවන් අවබෝධ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපටත් අර පඩවර්ණ පුද්ගලයන් වශයෙන් තවත් සංසාරේ නිග්ගැසෙනවා. යන්න ඕනේ. එතකොට මෙන්න මේ වාගේ අවස්ථාවලදී ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මොකද්ද අපි මේ ප්‍රත්‍යක්ෂ කරගන්නේ? පච්චත්තං වේදිතබ්බෝ කියලා කියවේ කවුද මේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියන ඥානවන්ත සත්පුරුෂයා මොන ධර්මයක්ද ප්‍රත්‍යක්ෂ කරගන්නේ? ඒ ප්‍රත්‍යක්ෂ කරන්නේ වෙන කෙනෙක් නෙමෙයි. තමන්ගේම මනසින්. තමන් අවබෝධ කරගන්න ඕන. කෙනෙක් අවබෝධ කරාට තමන්ට පළක් වන්නේ නැහැ. දැන් මව්පියෝ මාර්ගඵල ලබනවා. දරුවන්ට පිටක් නැහැ. දරුවෝ මාර්ගඵල ලබනවා. මව්පියන්ට පිටක් නැහැ. වෙන වෙන දේවල් නිකන් ඉල්ල ගන්න හරි පුළුවන්. පස්යෙන් හරි ජීවත් වෙන්න බැිනම් ඉල්ල ගන්න හරි පුළුවන්. නමුත් මේ එකම ඉල්ලා ගන්න බෑ. ප්‍රත්‍යක්ෂ කරගන්න තියෙන තමන්ටම. නැත්තම් ආචාර්ය උපාධ්‍ය ගුරුවරයන් වහන්සේලා මාර්ගඵල ලබනවා. ශිෂ්‍යයාට ඵලක් නැහැ. ශිෂ්‍යයා මාර්ගඵල ලබනවා. ගුරුවරයාට ඵලකුත් නැහැ. ඒ නිසා මේ ලෝකේ ජීවත් වෙන ඕනම කෙනෙකුට ඕන දෙයක් ඕන කෙනෙක්ගෙන් ඉල්ලගෙන නැති වෙරකම් සම්පූර්ණ කරන්න පුළුවන්. නමුත් මේ ධර්මීය ප්‍රත්‍යක්ෂ කරන එක කාටවත් බෑ. ඒක තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කළ යුතු ධර්මයක් හැටියටයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. එතකොට අපි බලන්නට ඕනේ මොකද්ද මේ ප්‍රත්‍යක්ෂ කළ යුතු ධර්මය? දැන් මේ ಗುಣ 6 තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ධර්මයේ තුල. එතකොට මේ ධර්මයේ තුල දේශනා කරන ධර්මයේ තුලින් මොකක්ද අපි ප්‍රත්‍යක්ෂ කරගන්නේ? කවුද ප්‍රත්‍යක්ෂ කරගන්නේ? කියන එක තේරුම් ගන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන කලේ ඥානවන්තයයි ප්‍රත්‍යක්ෂ කරන්නේ. අඥානවන්තයන්ට බෑ. ඒ කියන්නේ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න නුවණ මෝරපු කෙනෙක් වෙන්න ඕනේ. කියන්නේ ආර්ය සත්‍ය හේතුඵල ධර්ම දිනු කරගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. නැත්තම් මේ ලෝකේ ඉන්නවනේ ලොකු ඥානවන්තයෝ. ඒ ලොකු දේවල් කරන විද්‍යාඥයෝ කියලා. ඒ අය සමහර අයට ශ්‍රද්ධාව නැන්නේ. බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රි පිළිගන්නේත් නෑ සමහර අය. හැමෝම නෙමෙයි සමහර අය. එතකොට ඒ අය ගොඩාක් දුරට ඒ ධර්මයේ පිළිගන්නේ නැති ඉඳා ඒ මොලේ පාවිච්චි කරලා නිකන් ලොකු ලොකු අවි ආයුධ, පරමාණු, බෝම්බ ආදී දේවල් කරනවා. ඒවා සම්පූර්ණ සත්‍ය විනාශයක් නෙති. එතකොට සම්මාදිට්ඨියක් ඇති හේතුඵල ධර්ම පිළිගත්ත පරවණ නැසීමේ චේතනා මුදුන්පත් කරගත්තු සංසාරයේ දුක් විඳින්න වෙනවා කියන හේතුඵල ධර්මයේ පිළිගත්ත ඥානවන්තයෙක් කවදාවත් ඒ වගේ දෙයකට වෙන්නේ නැහෙනි. ලැබෙන්නේ නැහැ. අන්න ඒ වගේ ඥානවන්තකමක් තියෙන්න ඕන අපිට. බාහිර ලෝකේ ඥානවන්තකම තියෙන්න ඕන. සාසනික වශයෙන් ඥානවන්තකම තියෙන්න ඕන. හේතුඵල ධර්මයේ පිළිගන්න පුළුවන් ඥාන ශක්තියක් තියෙන්න ඕන. ආර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් ඥාන ශක්තියක් තියෙන්න ඕන ඒ ඥානවන්ත සත්පුරුෂයාට. එහෙමනම් මේ ධර්මය ප්‍රත්‍යක්ෂ වෙනවා. අන්නේ ප්‍රත්‍යක්ෂ වෙන ධර්මය තමයි භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කළේ. එතකොට අපේ සිත්වල ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා කියන්නේ ආදර්ශමත් හැටියට විශ්වාසයෙන් අපේ සිතේ ඒ ධර්ම පිළිටන්න ඕන. පිළිටනකොට තමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. එතකොට මොන වගේ ධර්මද අපේ සිතේ පිළිටන්න ඕනන්නේ? භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුව සීල සම්පත්තිය, සමාධි සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය, විමුක්ති සම්පත්තිය, විමුක්ති ඥාන දර්ශන සම්පත්තිය කියන මේ අධ්‍යාත්මික ගුණ හය තමන්ගේ හිතෙහි ඊටන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළා සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය කාංකා විකරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියලා මේ සත්‍යයන් විසුද්ධියටපත් වෙනවා. කරුණු හතක් සත්‍ය විසුද්ධිය වශයෙන් ධර්මයේ සඳහන් කරනවා. මෙන්න මේ හත තමන්ගේ හිතේ පිහිටන්න ඕන. අන්න එතකොටයි ධර්මය ප්‍රත්‍යක්ෂ බවට පත් වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්눔 කළා ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙන ආකාරයෙන් දැන් අපි හැම පින්කමක්ම කරනවා. ආමිෂ පින්කම්, ප්‍රතිපත්ති පින්කම් හැම එකක්ම කරනවා. හැම එකක්ම කරලා ඒ හැම පින්කමක්ම කරලා අවසාන වෙනකොට ඥානවන්තව කල්පනා කරලා බැලුවොත් මේ පින්කම් ඔක්කොම අපිට පිට වෙන්නේ මොකටද? සංසාරේ යන්නේ. නිවන් දකින්නේම නෙමෙයි ඈ ඒක අපි නිවනට හරවන්න ඕන නිකන් නිවනට හැරෙන්නේ නැහැ ඒක නිවනට හරවන්න ඕන නිවනට හරවන්න මොකද කරන්න තියෙන්නේ විදර්ශනා සංප්‍රයුක්ත භාවනාරමුණ මුදුන්පත් කරන්න ඕන ඒ පින්කමට එතකොටයි සසර මිදෙන්නේ විදර්ශනා සංප්‍රයුක්ත අරමුණ අරගෙන ඒ සියලු ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට නිවනින් මෙහා පැත්තේ තියෙන හැම දෙයක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට හරවන්න ඕන විදර්ශනා ඥාන තමන්ගේ හිතේ පහළ වෙන්නේ. අන්න එතකොට තමයි සසර කෙටි කරන්න ලැබෙන්නේ. එතකොට අපි සංසාරේ යන්නත් ඕන නිවන් දකින්නතුරු. හ්ම්? පාරමී පුරා ගන්නත් ඕන නිවන් දකින්නතුරු. නිවන් අවබෝධ කරගන්නත් ඕන. මේ දෙකම ඕනේ. මේ දෙකම හරියන පින්කමක් කරන්න ඕන. ඒක තමයි හරි. දෙකම හරි යන පින්කම කරන්න ඕනේ. ඒක තමයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ විති කියන්නේ. සංසාරේ යනකම් සංසාරේ පාරමී පුරා ගන්නත් පිනක් තියෙන්න බෑ. ඈ? ඉතින් ඒ නිසා ඒ යනකම් අපිට ඒ කුසල් අරමුණු ඕනේ. ඒ නිසා ඒ සංසාරේ යන්න හේතු වෙන අන්දමින් අර විදිහට පාරමී ශක්තිය මුදුන්පත් කරගන්නත් ඕනේ. ඒ කුසලයෙන් අපිට අර මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න සුදුසු ආකාරයට විදර්ශනා සම්ප්‍රයුක්ත අරමුණකින් සංසාරේ කෙටි කරගන්න ස්වභාවයකුත් අපි ළඟ තියෙන්න ඕනේ. ඒකට කියනවනම් සසර බය දකින්න කෙනා විතරයි විදර්ශනා සම්ප්‍රයුක්ත අරමුණ බලවත් හැටියට වඩන්නේ කියලා. සසර බය උපදින්න ඕනේ. නිකම් බය නෙවෙයි. දැන් අපට බයක් වෙනවනම් කන්න බොන්න නැති වෙනකොට, අඳින්න පළඳින්න නැති වෙනකොට, ඉන්න තැන් නැති වෙනකොට, මැරෙනකම් කවුරුහත් සලකන්නේ නැති වෙයි කියලා මොකද වෙන්නේ? බාග් තියෙනවනේ සැකේකුත් තියෙනවනේ ඒක එහෙම නෙමෙයි ඒක ඒක සම්පූර්ණ වෙන අර පාරෙම පූර්ණ කොට අඩුවක් වෙන්නේ අඩුවක් වෙන්නේ එතකොට අපි මේකේ තියාගන්න ඕනේ නේ සංසාර බය කියලා කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ මොන පින්කමකටත් ඔය හතරෙන් මිදෙන්න බෑනේ ඔන්න ඔය හතරෙන් මිදෙන්න අර සැප ලබන්නත් ඔය හතරෙන් මිදෙන්නත් හේතු සම්පත් දිනු වෙන හැටියට අපි පින්කම කරන්න ඕන. අන්නේ විදිහට පින්කම කරන එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඥානවන්තය ప్రత్యක්ෂ වශයෙන් තමන්ගේ හිතට වැටෙන ආකාරයෙන් උතුම් කුසල් අරමුණු බුදුන්පත් කරගන්න කියලා. අන්න එතකොට මෙන්න මේ වාගේ අරමුණු අතේ සිටේ පහළ කර ගැනීමට හේතු වෙන විදර්ශනා සංප්‍රයුක්ත අරමුණක් මුදුන්පත් කරගන්න ඕන. සම්මසම ඥානෙ, උද්‍යාවගේ ඥානෙ, බංග ඥානෙ, බය ඥානෙ, ආදීනව ඥානෙ, නිබ්බිදා ඥානෙ, මුංජසුකම්මතා ඥානෙ, පටිසංකාර ඥානෙ, සංකාරුපේක්ෂා ඥානෙ, අනුලෝම ඥානෙ, ගෝත්‍ර වූ ඥානෙ කියලා විදර්ශනා ඥාන 10ක් තියෙනවා. මෙන්න මේ 10ත් අපේ හිතේ ප්‍රත්‍යක්ෂ කර ගන්න ඕන. මාර්ගඵල මාර්ග හිත ලබන්න ඉස්සර අපේ හිතේ ওই ටික පිටලා තියෙන්න ඕන. ওই ටික පිටලා හිටියොත් තමයි ඊළඟ මාර්ගඵලයට අපිට යන්න පුළුවන්. අන්න ඒ විදිහට ප්‍රත්‍යක්ෂ වෙන ධර්මයක් හැටියට සලකාගෙන ධර්මයේ පිළිපදින්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළේ. එතකොට අපි සීලයේ වශයෙන් පිළිපදිනකොට කොහොමද අපේ හිතේ යෝ සීලිය පිහිටන්නේ? දැන් අපි සීල් සමාදන් වෙනවනේ. ඒ සමාදන් වෙනකොට මොකද්ද අපේ හිතේ පිහිටලා තියෙන්න ඕනේ? දැන් සීල සම්පත්තිය. සීල සම්පත්තිය කියනකොට මේ සීලයේ තියෙන ගුණාංග. මෙන්න මේ ගුණාංග අපේ සිත්වල විශ්වාසයෙන් පිටව ගන්න ඕන. දැන් සීලය තියෙනවා නිවැරදි සීලය, විද්ධවන්ත සීලය, කුසලාර්ථයෙන් යුක්ත සීලය, පිරිසිදු සීලය, ප්‍රහාණ සීලය, වේරමණී සීලය, චේතනා සීලය, සංවර සීලය, අවිතික්කම සීලය, අකණ්ඩ සීලය, අච්චිද්ද සීලය, අසබල සීලය, අකල්මාස සීලය, බුද්ධිස්ස සීලය, විඤ්ඤුපසත්ත සීලය, අපරාමට්ඨ සීලය සමාධි සංවර්ධනික සීලය කියලා. ඒ සීලය ආවර්ජනා කරනකොට හිත සමාධි වෙන්න ඕනේ. තමන්ගේ සීලය. ඔන්න ඒ අංග 17ක් තියෙනවා. ඔය 17 සිහි කරනයි ශික්ෂාපද සමාදන් වෙන්න ඕනේ. එහෙනම් අන්න පච්චත්තං වේතිතබ්බෝ විඤ්ඤෝ හේති හරි. ඕවා නැතුව සමාදන් වුණොත් මොකද වෙන්නේ? අපි උදේට එනවා ඉඳගෙන ඉන්නවා එන්දාවට ගෙදර යනවා. එච්චරයි වෙන්නේ. ඒ වෙනුවෙන් අපේ ඥානය වැඩෙන්නේ නැහැ. කෙලෙස් සංසිඳෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ නැහැ. ඒවට අන්න ඒ අවස්ථාවලට හිත යොමු කරලා ඒක ලොකු සම්පතක්ද? ඒ ඔය ගුණාංග තියනවා නම් සීලය තුල ලොකු සීල සම්පත්තියක්නේ. දැන් අපිට සම්පත් ගොඩක් තියෙනවානේ. වස්තු සම්පත්, දරු සම්පත්, ධන සම්පත්. ඒ අපිට එන්නට බුද්ධිය දින්නේ. ඒ වගේ සීලයක් බුද්ධ විඳින්න ඕනේ. සීලය බුද්ධ විඳින්න නම් අර අංග අපි ළඟ තියෙන්න ඕනේ. ඒ නිසා ඒ ධර්මයට අනුකූලව ඔන්න ඔය අංග තියෙනවා නම් සීල සම්පත්තිය තියෙනවා. එතකොට පාටිමොක්ක සංවර සීලය, ඉන්දිය සංවර සීලය, ආදී පාරිශුද්ධ සීලය, පත්‍ය සංනිස්සිත සීලය. ඊළඟට චාරිත්‍ර, වාරිත්‍ර, සිරිත් විරිත්, දේවල් වල ඔක්කොම අඩුවක් නැතුව කෙනෙන්න ඕනේ. අන්න එනවා සීල සම්පත්තිය තියෙනවා. ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ කාටද? Tamanට. Taman දකින්න සීලය එතකොට ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ගෙදරදී ගෙවල් වල යුතුයකම් ඔක්කොම ඉෂ්ට කරන්න එපා. ඒ සීලයට අයිති. ඒ නිසා ඒවා ඔක්කොම සම්පූර්ණ වෙනවා නම් සමාධි සම්පත්තිය. ඒක තියෙන්න ඕන Tamanගේ හිතේ. ඊළඟට සමාධි සම්පත්තිය. සමාධිය කියලා කියන්නේ පරිකරණ සමාධියේ ඉඳලා අට සමාපatti අභිඥා දක්වා Tamanගේ හිතේ දිනු කරගන්න පුළුවන්. ඒවා හිතේ වැඩෙන්නේ. දැන් උපචාර පරිකර්ම සමාධිය, උපචාර සමාධිය, අර්පණා සමාධිය, අට්ඨ සමාපatti අභිඥා. සමාධි අතින් අන්න ඔය ටික තමන්ගේ හිතේ පීඩත්තන. පීඩන්නේ. එතකොට භාවනා අරමුණක් ගැටගෙන සිතේ වික්ෂේපේ නැතුව භාවනා අරමුණට හිත යොමු කරනවා නම් ඒ අරමුණේ හිත පිහිටියා නම් පරිකර්ම සමාධිය තියෙනවා. ඒ කාලය තුල භාවනා කරන කාලය තුල කාමච්ඡන්ද අරමුණක් ව්‍යාපාද අරමුණක් මේ තීන මිද්ද අරමුණක් බුද්ධච්ච කුක්කුච්ච අරමුණක් විචිකිච්ච අරමුණක් හිතට එන්නේ නැතුව තිබ්බන උපචාර සමාධිය අපි ළඟ තියෙනවා. එතකොට අපේ හිතේ ඒ ධර්ම පහ යටපත් වෙන්න ඕනේ. ඒවා තියාගෙන නිවන් දකින්න බෑ. ඔය පංච නීවරණ පහ යටපත් වෙන්න ඕනේ. යටපත් වෙනකොට අපේ හිතේ උපදිනවා ධර්ම පහක්. මොනවද? ශ්‍රද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. ඔය පහ දැනෙන්න ඕනේ. එහෙම දැනගෙන ඉන්නවනම් උපචාර සමාධිය අපි ළඟ තියෙනවා. එහෙනම් අන්නපත්ත්‍යත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හිති. ඊළඟට විතක්ක, විචාර, පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන සමාධිය තියෙන්න ඕනේ. පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යානයේ තියෙන්න ඕනේ. සුඛ ඒකාග්‍රතාව සහිත තටිය ධ්‍යානයේ තියෙන්න ඕනේ. සුඛ ඒකාග්‍රතාව සහිත කියන්නේ උපේක්ෂා ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධානය තියෙනවා. අන්න එනම් පත්තත්තං වේදිතබ්බ පින්නෝ හේති. එහෙම නැතුව බෑ. ඊළඟට දැන් අට සමාපatti ලබනවා නම් දස කසින වලින් පඨවි කසිනේ, ආපෝ කසිනේ, තේජෝ කසිනේ, වායෝ කසිනේ නීල, පීත, ලෝහිත උදාත. ඔය අට අරමුණු කරගෙන අට සමාපatti උපදවනවා. ඒ කියන්නේ පද විකසණයෙන් රූපාවචර ධානය හතරට යන්න ඕන. එයින් නැගීටිලා අරූපාවචර ධානය හතරට යන්න ඕන. එතකොට පට විකසණයෙන් 8යි, ආපෝ විකසණයෙන් 8යි, තේජෝ විකසණයෙන් 8යි, වායෝ විකසණයෙන් 8යි. එතකොට නිල විකසණයෙන් 8යි, හීත විකසණයෙන් 8යි, ලෝහිත විකසණයෙන් 8යි, ඕදාස විකසණයෙන් 8යි. එතකොට 8 වැඩක් 8 64යි. මෙන්න මේ 64ම තමන්ගේ හිතේ පිටවා ගන්න ඕන. එතකොට තමයි අට්ඨ සමාපatti කියලා කියන්නේ. ඕක 14 ආකාරයෙන් වශී කරලා තමයි පංච අභිඥා උපදවන්නේ. එතකොට මෙන්න මේ හැටියට ඔයා උපදවන්න පුළුවන් සම්බුද්ධ ශාසනයක් කාලය තුල. අබුද්ධෝත්පාද කාලෙත් පුළුවන්. එතකොට ප්‍රත්‍යක්ෂ වෙන්නේ කාටද? කරපු එකනට. අනිත් කෙනාට නෙමෙයි. ඒක තමයි සමාධි සම්පත්තිය. ඊළඟට විදර්ශනා නුවණ. කියන නුවණින් ඥාන සම්පත්තිය. කියන්නේ ප්‍රඥා සම්පත්තිය. ප්‍රඥා සම්පත්තිය කියනකොට අපේ පිළිතන්න ඕනේ සුතමේ ඥානය, චින්තාමේ ඥානය, භාවනාමේ ඥානය. සුතමේ ඥානය කියලා කියන්නේ ඇසීමෙන් නුවණ දියුණු කිරීම. ඒක අපිට දෙන්නේ පුංචි කාලේ. දැන් අම්මා තාත්තා පුංචි කාලේ අපිට උගන්වනකොට අම්මා තාත්තා කියලා උගන්වනවනේ. එතකොට අහලා අහපු එකනේ කියන්නේ අපි. ඒකට තමයි ඇසීමෙන් අර අම්මා හඳුනා ගන්නවා තාත්තා හඳුනා ගන්නවා එතකොට නෑදෑයෝ ටික හඳුනා ගන්නවා අර වචනයත් එක්ක ඒක තමයි සුතමේ ඥාන පුංචි කාලේ ඊළඟට කුඩා කාලේ ඉඳන් ඉගෙන ගන්නවා යම් තාක් ඉගෙන ගන්නවා නම් ඒ ඉගෙන ගන්නේ ගුරුවරයන් අහගෙන අහලානේ ඒ නිසා එතන ලැබෙන්නේ සුතමේ ඥාන දෙවෙනි වතාවට ඊළඟට බණ අහනවා ධර්ම සාකච්ඡා කරනවා ඒකෙන් ගුණවත් ජීවිතයක් බවට පත් කරගෙන මෙලව පරලොව සැනසෙල්ල ලබන්න හේතු වෙන හැටියට නිවන් අවබෝධ කරගන්න සුදු ධර්මයක් අහනවා. ධර්මඥානය ලබනවා. ඒක තමයි සුතමේ ඥානය. එතකොට ඔය අවස්ථා තුනක් තියෙනවා අපේ ජීවිතේට. ඒ තුනම තුනෙන්ම අපි මොකද්ද දිනු කරන්නේ අපේ ඥානය. අපේ හිතේ තියෙන ඥානය දිනු වෙන්න ඕනේ. ඒ ඥානය දිනු කරගන්න පුළුවන් නම් පච්චත්තං වේත්තබ්බ විඤ්ඤෝහිති. ඊළඟට අපේ ඥානය අපි කියන විදර්ශනා වශයෙන් වඩන්න ඕනේ කියලා. එතකොට පරිකාඨන සමාධියේ ඉඳලා ඒ ඥාන ටික ඔක්කොම නාම රූප පරිච්ඡේද ඥානය දක්වා අපි හිත දියුණු කරගන්නවා. ඊළඟට එතන ඉඳන් අරිහත් ඵල ඥානය දක්වා විදර්ශනා ඥාන දියුණු කරගන්නවා. ඒ දියුණු කරගන්නේ තමන්ගේ හිතේ. මෙන්න මේ විදිහට තමන්ගේ හිතේ ඒ ඥාන ටික වර්ධනය කර ගන්නවා නම් ඒකට කියනවා ප්‍රඥා සම්පත්තිය කියලා. එතකොට මේ ප්‍රඥා සම්පත්තිය ලබනකොට දැන් සීල සම්පත්තියයි සමාධි සම්පත්තියයි ප්‍රඥා සම්පත්තියයි මේ තුනම එකට එකතු වෙලා තම ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ආර්ය මාර්ගයෙන් එතකොට ආර්ය මාර්ගයේ තුලින් ඊළඟට අපි ලබනවා විමුක්ති පහක්. හිත කෙලෙස් වලින් නිදහස් කරගන්නවා. එතකොට ওই gedara වැඩ වලින් උත් අපි නිදහස් වෙන්න එපායි. ඒකත් විමුක්තියක්. නිවන් දකින්න බැරි වුණාට gedara වැඩ වලින් හරි නිදහස් වෙන්න එපා. ඒක වැඩුත් මේක බැරි වුණොත් එයා මොකක් කරන්න? බෑනේ හිතේ නිදහසක් ගන්න බෑනේ. ඒකේ නිදහසක් ඇති වෙන හැටියට අපි පින් කරලා තියෙන්න ඕනේ තාරණී පුරන්ට. නැත්තම් ගෙදරින් එළියට එන්න හම්බෙන්නේ. ගෙදරින් එළියට එනකොට සීයක් නෑ, නෝනක් නෑ, ඇටි නැගිටින්නත් බෑ. මොකවත් බෑනේ ගෙදර වැඩ විරලා ගෙදර පින් ගන්න වෙනකොට පින්නම් කරනකොට නේ. ගෙදර වැඩ විරලා ඔක්කොම කරන්න ඕන කියලා හිතනවනේ. ගෙදර වැඩ ඉවර වෙන්නේ කායේද? කවද්ද? ඈ ඈ ගෙදර වැඩේ එන්න බැරි වෙනකොට. ඒකට බැරි වෙනකොට මෙතෙන් ඇවිල්ලා වැඩක් නැහැ. සීගන්ධ භාවනා කරන්න, දම්පින්ගම් කරන්න බෑ. ඇයි සීනෝන? නෑ. කායික මානසික ශක්තිය නෑ. ඒ නිසා මේ ඔක්කොම කරන්න මේ එදිනෙදා වැඩත් එක්ක මේවා සම්පූර්ණ කරන්න. චාරිත්‍ර වාදිත්‍ය සිදිත් විරිත් ඔක්කොම සිද්ධ කරන්න ඕනේ මේ ජීවත් වෙන කායික මානසික ශක්තිය තියෙන වෙලාවේ. එතකොට තමයි අපිට කෙලස් দমনය කරන්න ලැබෙන්නේ. අර වයසට යනකොට කෙලස් দমনය වෙලා ආය දමනය කරන්න දෙයක් නැහැ. එතකොට අපේ ඥාන ශක්තිය දුර්වලයි. එතකොට එහෙම ඇවිල්ලා මොකද කරන්නේ? අපිට වෙන්නේ මොකද? අපේ හිත දුකටපත් කරගෙන මානසික වේදනාව විඳිනවා. බාන වාන කරන්න බෑ. ඇයි? පුළුවන් කායි ආවේ නැහනේ කියලා දුක් වෙනවා. මානසික වේදනාව විඳිනවා. අන්න ඒ தත්ත්වයටපත් වෙන්න ඉඩ යන්න හොඳ නැහැ. එතකොට පත්තත්තම් වේදිතබ්බ විඤ්ඤෝ හේති කියලා ආවට ඥානෙ දිනු කරන්න බෑනේ. ඒ කියන්නේ මුලක් නැහැ. ඉන්නත් බෑ. අන්න ඒ වගේ ස්වභාවයක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දෙන්නම් කළේ සීල සම්පත්තිය, සමාධි සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය අරගෙන යනකොට විමුක්ති සම්පත්තිය. කියන්නේ කෙලෙස් වලින් හිත මුදවන එක. එතකොට තදංග විමුක්ති, නිස්කම්මන විමුක්තිය, සමුච්ඡේද විමුක්තිය, පටිච්චසමුප්පාද විමුක්තිය, නිස්සරණ විමුක්තිය කියලා නිදහස් පහක් තියෙනවා. අන්නේ නිදහස් පා අර සීල සමාධි ප්‍රඥා කියන මේ තීචික්ෂාව මුල් කරගෙන අපේ කෙලෙස් වලින් හිත මුදවන්න ඕන. ඒක තමන්ගේ හිතේ තියෙන්න ඕන. ඒක තමයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ වේති කියන්නේ. ඊළඟට විමුක්ති ඥාන දර්ශනය. විමුක්ති ඥාන දර්ශනය කියලා කියන්නේ මාර්ගඵල ලබනකොට අපේ හිතට ඥාන ධානමයක් ලැබෙනවා. ඒකුණ ඒකුණ විශේෂිත කියලා කියන්නේ මෙතන එකොන්විස ප්‍රත්‍යක්ෂා ඥාන කියලා තියෙනවා. ඒ කියන්නේ ඒක ලැබෙන්නේ මාර්ගඵල ලැබී ආර්යයන් වහන්සේලාට. එතකොට ඒක ලබනද අර වගේ සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන් යුක්ත ආපු කෙනෙකුට තමයි මේක ලැබෙන්නේ මාර්ගඵල ලැබෙනකොට. දැන් සෝවාන් මාර්ගඥානෙ ලැබුවා. ඊළඟට ඵල ඥානයත් ලබනවා. සෝවාන් මාර්ගඥානෙදී මේ මෙත්තර කෙලස් යටපත් වෙනවා. සක්කාය දිට්ඨි, විදිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම යටපත් වෙනවා. තා මෙත්තර කෙලස් ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා මෙත්තර මේ තරමුණින් මම නිවන් අවබෝධ කරනවා. ආර්ය ඥාන දර්ශනය පළවෙනි වතාවට ආර්යයන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් දකින්නේ සෝවාන් මාර්ගඥානෙ ලබනකොට. එතකොට මෙතන අංග පහක් තියෙනවා. මාර්ග හිත ලැබීම, ඵල හිත ලැබීම, මේ කෙලෙස් යටපත් වීම, මෙතර කෙලෙස් ඉතුරු වීම, සෝවාන් මාර්ගඥානෙන් නිවන් අරමුණු කිරීම. කරුණු පහයි. එතකොට සකටදාගාමි මාර්ගිනු පහයි. අනාගාමිත් වෙනු පහයි. අරියත් ඵලෙන් හතරයි. ඉතුරු කෙලෙස් නැහැනේ. එතකොට 19යි. මෙන්න මේ 19 තමන්ගේ හිතේ පහළ කරගන්න ඕන. පහළ කරගත්තා නම් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති. ඒ ධර්මයක් ප්‍රත්‍යක්ෂ වෙනවා නිවන් අවබෝධයක් සම්පූර්ණ කළා වෙනවා. මෙන්න මේ විදිහට ඔය ಗುಣ පහ අපේ සිතේ අපිට හැකි පමණින් ශක්ති පමණින් අපි ආරක්ෂා කරන්න ඕනේ. ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. ඉතින් ඔච්චර දුරට යන්න බැයි නම් gedderදී පංචිල් පද පහක් සකින්න. නැත්තම් ආදී වට්ටමක සීලේ ශික්ෂාපද ටික අටින්න. පොයේ දවසට අටසිල් දසසිල් තකින්න. දැකලා ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒක අපිට ඇති. ලොකු ඒවා කරන්න නුන නැත්තම් ඔය ටික කරන්න ඕන. වයසට යන්න ඉස්සර. වයසට ගියන් පස්සේ ඔක් කරන්න අමාරුයි. අර නැගිටින්න පුළුවන් කාලේ ඥාන ශක්තිය තියෙන කාලේ තමයි මේක ප්‍රත්‍යක්ෂ කරගන්න. එතකොටයි අවබෝධය එන්නේ. එතකොටයි කෙලෙස් দমনයටපත් කරන්න පුළුවන්. සිත්වල කෙලෙස් තියෙන වෙලාවේ තමයි দমনයටපත් කරන්න තියෙන්නේ. ඒක තමයි හරි. ඒක තමයි ප්‍රත්‍යක්ෂ එතකොට. අන්න ඒ විදිහට ගන්න ඕනේ. එහෙම ගන්න පුළුවන් නම් වඩාම හොඳයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන් කළේ සත්ත්ව විසුද්ධිය කියලානේ. එතකොට සීල විසුද්ධිය. සීල විසුද්ධිය කියන්නේ අර වගේම සීලය. අර අංග ටික තමන්ගේ හිතට ප්‍රත්‍යක්ෂ වෙලා සීලයෙන් මගේ හිත පාරිශුද්ධත්වයටපත් වුණා කියලා පිළිගන්න ඕනේ. පිළිගත්තා නම් සීල විසුද්ධිය යෙන් ප්‍රත්‍යක්ෂ ධර්මයන් අවබෝධ කරගත්තා වෙනවා. ඊළඟට දිට්ඨි මේ චිත්තවිසුද්ධිය. චිත්තවිසුද්ධිය කියලා කියන්නේ අර පටිකරණ උපචාර සමාධියේ ඉඳලා අට සමාපatti අභිඥා දක්වා හිතේ ඇති කරගත්ත අර සමාධි ටික. ඒ සමාධි ටික හිතේ ප්‍රත්‍යක්ෂ කරගත්තා නම් අන්න චිත්තවිසුද්ධිය අපි ළඟ තියෙනවා. ප්‍රත්‍යක්ෂයි. ආය කාගේවත් මේ උපකාරයක් ඕනේ නැහැ දෙන්නේ. ඇයි තමන් කරපු දේ තමන්ට ප්‍රත්‍යක්ෂයි. ඊළඟට ditthi shuddhiය. ditthi shuddhiය කියලා කියන්නේ දැන් අපි කියනවා මම මගේ කියන හැඟීම. දැන් අපි ඔක්කොම පින්කම් කරන්නේ මගේ කියලානේ. ඉතින් මගේ කියලා මේ පින්කම කරනකොට මට නිවන් දකින්න පුළුවන්ද? ඉතින් කරන්නේ. ඈ? එහෙම තමයි. ඒ සංහා උදවාගෙන තමයි අපි ඒක කරන්නේ. අපි ඒක බිඳින්න ඕනේ. ඒක බිඳින්න හැටියට මම කියනවා මුලින් විදර්ශනා කරන්න ඕනේ කියලා. විදර්ශනා කරන්න ඕනේ. විදර්ශනා කරනකොටයි බිඳෙන්නේ. දැන් මම කියලා හැඟීමෙන් පින්කම කරලා ඊට පස්සේ ඒක නාම රූප වශයෙන් කරවන්න ඕනේ, වෙන් කරන්න ඕනේ. නාම රූප වශයෙන් වෙන් කරනකොට මම කියන ස්වභාවය සත්‍ය පුද්ගලයක් නෑ කියන ස්වභාවය අද එතකොට මෙතන රූප 28ක්, චෛතසික ධර්ම 52ක්, ඒ වගේම සිත් 89ක් කියන එක Tamanට හොඳට වැටේනවා. වැටේනවා ඒ කරුණු අරමුණු කරගන්න පුළුවන්. වාසනා ගුණය තියෙනවා. එහෙම තියෙනකොට අර හිතේ තියෙන බැඳිච්ච ගති කැඩෙනවා. බැඳිච්ච කැඩි ගන්න. දැන් අපි ස්කන්ධ පහ වෙදෙනවා. රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියලා. ඊළඟට ආයතන 12 බෙදෙනවා. ඊළඟට පටිච්ච සමුප්පාදය බෙදෙනවා. ආර්ය සත්‍ය බෙදෙනවා. සත්‍ය බොද්ධංග ධර්ම බෙදෙනවා. සත්‍යස් බෝධිපාක්ෂ ධර්ම එකින් එකට එකින් එකට වෙන් කරගන්නවා. එහෙම වෙන් කරනකොට සත්‍යයේ පුද්ගලෙක් නැහැ. මෙතන තියෙන ධර්මයක්. නාම රූප ධර්ම හේතු හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මතාවයක් තියෙනවා. කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන මෙන්න මේ ප්‍රත්‍ය තුලින් ලැබෙන සංස්කාර ධර්ම තියෙනවා. ඒ සංස්කාර ධර්මයන්ගේ පැවැත්මක් තියෙන්නේ. කියන එක හොඳට Tamanට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ අර ditthi visuddhi කියන ආයත. එයාට එතකොට මම මගේ කියන හැඟීම නෑ. හැඟීම නැති වුණාට Tamanගේ යුතුයකම් කොටස හැබැයි ඔක්කොම කරනවා. යුතුයකම් කොටස දැන් මං කියලා කෙනෙක් නැහැ කියලා මට මේව මොකවත් එපා කියලා හැම අතරින්නේ නැහැ එහෙම අත්දැකීමත් එහෙම අන්තිමටපත් වෙනවා තිබ්බ ටිකක් නැති වෙනවා දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයටපත් වුණා මම කියලා නිකන් මම කියලා කෙනෙක් නැහැ කියලා නිකන් හිටියේ නෑ අවුරුදු 45ක් ලෝකානුකම්පාවෙන් ලෝකයට පිටුණානේ මහරහතන් වහන්සේලාත් පිටුණානේ එහෙනම් මහරහතන් වහන්සේලාට මම කියලා කෙනෙක් නැහැ කියලා නිකන් ඉඳ තිබ්බනේ එහෙම බෑ මේ චාරිත්‍ර වාදිත සිරිත් පිරිත් ඔක්කොම කරන්න ඕනේ ඒ ආර්ය මාර්ගය යන අය අනිවාර්යයෙන්ම. එතකොටයි අපේ පැවැත්ම තියෙන්නේ. ඒ පැවැත්ම සකස් කරගෙන යන්න ඕනේ. ආනිස ප්‍රතිපත්ති සමත විපස්සනා ඔය ඔක්කොම කරන්න ඕනේ. එකක් අල්ලන්න බෑ. සාසනීය මේ ඔක්කොම අංග සම්පූර්ණව යන්න ඕනේ. එතකොට තමයි Tamanට ප්‍රත්‍යක්ෂ අවබෝධය ඇති වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ ධිට්ඨි විසුද්ධියෙන් අපි පාරිශුද්ධත්වයට පත් වෙන බව අපේ හිතට දැනෙන්න ඕනේ. දැනනවා නම් අපේ ළඟ පච්චත්තං වේටිතබ්බෝ විඤ්ඤෝ හීති කියන ධර්මතාවය තියෙනවා. ඊළඟට අපේ හිතේ තියෙනවා සංකායීකරණ විසුද්ධිය. ඒ කියන්නේ අතීතය ගැන සැකයක් තියෙනවා. වර්තමානය ගැන සැකයක් තියෙනවා. අනාගතය ගැන දැන් අපිට සැකයක් තියෙනවා. ඒ මොකද අපේ ඥානෙ ඇත්තට දිනුනේ දැන් අපි අතීතේ කොහෙන්ද ලලාවේ? දැන් නේන කියන්නේ එතකොට අපි මෙතන සත්‍ය පුද්ගලෙක් නෑ කියලා කියනවා එක විදිහකට. සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියලා කියනවා. ඒ ඉන්න බව දැනගන්නේ කොහොමද? නැති බව දැනගන්නේ කොහොමද? ඒකත් ඉතින් අපිට සැකයක් නේ. ඈ? ඊළඟට අනාගතේ නිවන් දකින්න තුරු කොහෙද යන්නේ? සංසාරිකයන් කොතනද යන්නේ? ඈ? යන දන දන්නේ නැහැ. මේ සැකයයි. ඒකට අතීත හේතු පහක් තියෙනවා. වර්තමාන හේතු හයක් තියෙනවා. අනාගත හේතු පහක් තියෙනවා. 16ක් තියෙනවා. ඔන්න ඔය 16 සැක නැතුව දැනගන්න ඕන. අතීතේත් නාම රූප, වර්තමානයේත් නාම රූප, අනාගතේත් නාම රූප. මම එහෙම දැන් යන්නේ මම කියලානේ. අතීතේත් මං ආවා, වර්තමානයේත් මං ඉන්නවා, අනාගතේ නිවන් දකින තුරු මම යනවා. එහෙම නගන්නේ. පෙරවෙනකොට කාටද හැකෙන්නේ? Tamande. අර විදිහට ගත්තොත් පැකේන්න කෙනෙක් නැහැ. නාමනුකුනේ. අන්න ඒ වගේ ඥානෙ දිනු වෙන්න ඕනේ. එහෙම ඥානෙ දිනු වුණා නම් කාංකාරය කරන විසුද්ධිය. ඒක අපේ හිතේ පාලන. ඒතකොට මමත්වයෙන් බැඳෙන, ගැලෙන, ගැටෙන, මුලා වෙන කිසි දෙයක් අපි ළඟ නැහැ. අපි යන්නේ ධර්මයත් එක්ක. එතකොට අපේ හිත ශක්තිමත්. කම්පාවටපත් වෙන්නේ නැහැ. අෂ්ටලෝක ධර්මයට කවදාවත් කම්පා වෙන්නේ නැහැ. කම්පා වෙන්නේ නැතුව හිත හදාගෙන යුතුයකම් ඔක්කොම ඉෂ්ට කරගෙන ශාසනික කටයුතු කරගෙන තමන්ගේ කටයුතු කරගෙන සසර සකස් කරගෙන නිවනත් අවබෝධ වෙන අන්දමට සංසාරේ යන්න පුළුවන් වාසනා ගුණයක් තියෙනවා. ඒක තමයි කාංකාය කරන විසුද්ධිය. සැක නැතුව යන්න පුළුවන්, බය නැතුව යන්න පුළුවන්. දැන් අපිට තියෙන සැක සැක බය. දැන් මරණ කොටස් කොහේ මැරෙයි කොතන මැරෙයිද කොහේ ඉපදෙයිද කියලා අපිට බයක් තියෙනවානේ. අර වාගේ කෙනාට බය නැහැ. ඇයි? භාවනා අරමුණකින් ඉන්නේ. සිහි නුවණින් ඉන්නේ. බයක් නැහැ. හොඳටම දන්නවා මේ කුසල් අරමුණෙන් මම සුගතියට යනවා. නිවන් දකින්නතුරු සුගතියට යනවා. එතකොට නිවන් දකින්නත් මේ කුසලයේ පිට එනවා කියන විශ්වාසය තියෙනවා. විශ්වාසය තියෙනවා නම් කාංකා විකරණ විසුද්ධිය තියෙන සැකේ දුරු වෙනවා. ඊළඟට පටිපදා ඥාන දර්ශන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. ඒ කියන්නේ එතකොට තියෙනවා අපිට මේ භාවනා කරනකොට උපක් දහස දසවිධ උපක්ලේශ ධර්ම කියලා 10ක්. ඔන්න ඒ 10ට අහු වෙනවා අපි. ආලෝකයක් දකින්නකොට ඔන්න ධානයක් ලැබුවා කියලා හිතෙනවා. මාර්ගඵලයක් ලැබුවා කියලා හිතෙනවා. විදර්ශනා ඥානයක් ඥානයක් පාල වෙනකොට මාර්ගඵල ලැබුවා කියලා. ශ්‍රද්ධාව මත වෙනවා, සතිය මත වෙනවා. ඒ ඉන්ද මේ මේ ප්‍රඥාව මත වෙනවා, පස්සද්ධිය තියෙනවා. ඒ අන්න ඒවා එනකොට මාර්ගඵල ලැබුවා කියලා අපි රැවටෙනවා. එහෙම ලබලා නැහැ. අන්න ඒවාද රැවටෙන මේ අරමුණු 10ක් තියෙනවා. අන්නේ 10වටම රැවටෙන්නේ නැතුව ඒ සියලුම දේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්ෂණයට හරවන්න ඕන. හරවලා සම්පූර්ණ කරන එක තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ. ඊළඟට අපි එතනින් ගියාට නවතින්නේ එතනින් ගියාට ප්‍රතිපදා ඥාන දර්ශනය. කියන්නේ අනුපිළිවෙලින් විදර්ශනා ඥාන නමේ ලබන්න ඕන. ඒ කියන්නේ දැන් අපි ditthi විසුද්ධියෙන් සංකාර උපේක්ෂා ඥානෙ ලැබුවා. මේ කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානෙ ලැබුවා. එතනින් එහාට සම්මසන ඥානය, උද්‍යාවේ ඥානය, භංග ඥානය, බය ඥානය, ආදීනව ඥානය, මුචිස කම්මෙන්නාත්නා ඥානය, එතකොට පටිසංකාර ඥානය, සංකාර උපේක්ෂා ඥානය, අනුලෝම ඥානය, ගෝත්‍ර ඥානය. ඔය ඥාන ටික අනුපිළිවෙලින් ලබන්න ඕනේ. ඒක තමයි පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ. ඊළඟට එතනින් එහාට අන්තිම විදර්ශනා ඥානය තමයි ගෝත්‍ර භූඥානිය. ජනේ පදත්තන ගෝත්‍රයෙන් එහාට යන අවස්ථාව. ඊළඟට තමයි මාර්ගඵල හිත ලැබෙන්නේ. ඊළඟට මාර්ග ඵල සෝවාන් මාර්ගඥානිය. සෝවාන් මාර්ගඥානියෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන යටපත් කරලා සෝවාන් මාර්ගඥානිය ලබනවා. ඒකත් ප්‍රත්‍යක්ෂ වෙන්නේ කාටද? Tamanට. ඊළඟට එතනින් කෙලවර වෙන්නේ නැහැ. ඊළඟට මේ සකලදාගාමි මාර්ගඥානය ලැබෙනවා. කාමරාග පටිග කියන මේ සංයෝජන දෙකේ ඕලාරික ස්වභාවය යටපත් කරලා එක වතාවක් කාම ලෝකේ ඉපදෙන්න පුළුවන් හැටියට සකලදාගාමි මාර්ගඥානය ලැබෙනවා. එතනින් කරන්නේ නැහැ. ඊළඟට කාමරාග පටිග කියන සංයෝජන දෙක සම්පූර්ණයෙන් පැහිණත්ටපත් කරනවා. පත් වෙලා අනාගාමීත්වයටපත් වෙලා සබ්බස බඹතලයේ නිවන් අරමුණු කරන හය දෙනෙක් හත් දෙනෙක් ඉන්නවා. මේ පස් දෙනාගෙන් එක්කෙනෙක් බවට පත් වෙනවා. අන්තරා පරිනිබ්බායි ආර්යයන් වහන්සේ කියනවා. එතකොට උපහච්ඡය පරිනිබ්බායි ආර්යයන් වහන්සේ කියනවා. සසංකාර මේ පරිනිබ්බායි ආර්යයන් වහන්සේ කියනවා. මේ අසංකාර සසංකාර දෙකම ඊළඟට අකනිට්ඨා ගාමී මේ පරිනිබ්බායි ආර්යයන් වහන්සේ කියලා ආර්යයන් වහන්සේලා පස් දෙනෙක් ඉන්නවා. ඔය පස් දෙනාගෙන් එක්කෙනෙක් බවට පත් වෙනවා. පත් වෙලා ආයේ කාම ලෝකෙට එන්නේ නැති විදිහට ඒ නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා. සුද්ධා වාස මොහමදලි. ඊළඟට අනිහත්ය ලබනකොට උද්දම්භාගීය සංයෝජන ධර්ම පහම යටපත් කරලා කාමරාග, පටික, උද්දච්ච, මාන, අවිද්‍යා කියන මේ උද්දම්භාගීය සංයෝජන ධර්ම පහම යටපත් කරලා සියලු කෙලෙස් සංසිඳවලා අරියත් ඵල ඥාණයෙන් ලෝකෝත්තර නිවන් අවබෝධ කරගන්නවා ප්‍රත්‍යක්ෂ කරගන්නවා. එතකොට සම්පූර්ණයෙන් ඒ සියල්ලම ප්‍රත්‍යක්ෂ වෙන්නේ කාටද? තමන්ගේ හිතට. අන්න එතන තමයි පච්චත්තං හේටි දබ්බෝ විඤ්ඤෝ වීති කියලා කියන්නේ. ඉතින් ඒ විදිහ උතුම් කුසල් අරමුණක් මුදුන්පත් කරගෙන අපේ සැනසුම ලබන්නේ මගෙන් නෙමෙයි ලෞතර ධර්මයෙන්. ධර්මය තුලින් තමයි අපි ලබන්නේ. මගෙන් ලබන්න බෑ. මගෙන් ලබන්න පුළුවන් මොනවද? මම අල්ලගෙන තියෙන ටිකනේ. නෑ? ඔය අල්ලගෙන තියෙන ටිකෙන් කවදාවත් අපිට නියම සැනසුම ලබන්න බෑ. తాවකාලික සැනසුමක් තියෙනවා. මානසික වේදනත් එක්ක එන සැනසුමක් තියෙනවා. ඒ නිසා ඒ සියල්ලෙන් නිදහස් වෙන්න ඕනේ. මමත් එන් නිදහස් වෙන්න ඕනේ. දෙවිතුනා ධර්මයෙන් තමයි කවදා හරි අපි මමත් එන් නිදහස් වෙන්නේ. මමත් එන් නිදහස් වෙනවා කියලා කියන්නේ මේ පංචස්කන්ධයේ තියෙන යථා ස්වභාවය. තේරුම් ගත්තාම අන්නේ තේරුම් ගන්න නම් ওই නාම රූප පරිච්ඡේද ඥානය දිනු කරන්න ඕන මමත්වයේ කැඩෙන්නේ. නැත්තම් කවදාවත් මමත්වයේ කඩන්න බෑ. මට නම් වගේ කිසි ආසාවක් නැහැ කියලා කියනවා. කියවන මොන හරි වෙන්න ඕන බලන්න. එතකොට තමයි අපිට ඒ සත්‍යය ඒ සත්‍යය මේ මගේ හිත මෙච්චර දුර්වලයි නේ කියලා හිතෙනවා. හිතෙනවා. ඒ අරමුණ එන්න ඕනේ. නැත්තම් තේරෙන්නේ නැහැ. ඒ අරමුණ ආපු ගමන් බය උපදිනවනේ. කලබල වෙනවනේ. ඔව් කොච්චර හිත හදාගෙන ඉන්නවා කියලා හිතියක් බැලුවකට හරි කාට හරි මොකක් හරි වෙච්චාම හිත කලබල වෙනවා. කලබල වෙන්න බෑ. නියම හැටියට යනවා. ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගත්ත එක. ඒ නිසා ඒනේ කම්පාවටපත් වෙන දේවල් වලින් හිත මුදවාගෙන ප්‍රත්‍යක්ෂ ධර්මයක් අවබෝධ කරගන්න ලෞතුරා ධර්මයේ අවබෝධ කරගන්න අපට වාසනා ශක්තිය උදා වේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇති කරගෙන මේ ධර්මයේ තුලින් සැනසෙන්න ඕන තමන්ගේ ගෙවල් වල තියෙන චාරිත්‍ර වාදිත්‍ය සිරිත් පිළිත් සියල්ල සම්පූර්ණ කරගෙන ඒ සියල්ලත් අපි මොකද්ද කරන්න ඕනේ ප්‍රත්‍යක්ෂ කරගන්න තමන්ගේ හිතට. මම මේ විදිහට මෞපිය උපස්ථාන කළා. දරුවන්ට සැලකුවා, ඥාතින්ට සැලකුවා, චාරිත්‍ර වාදිත්‍ර සිරිත් පුරිත් ඔක්කොම අඩුවක් නැතුව සිද්ධ කළා කියලා ප්‍රත්‍යක්ෂ වෙන්න කාටද? කරපු කෙනාටනේ. ඈ? කරපු කෙනා නැති කෙනාට ප්‍රත්‍යක්ෂ වෙන්නේ නෑනේ. ඒ වගේ ලෞතුරා ධර්මයක් කවදා හරි ප්‍රත්‍යක්ෂ වෙන්නේ Tamange මනසට. ඒ වාගේ ඥාන සංප්‍රයුක්තකම විඤ්ඤෝහි කියන ඥාන සංප්‍රයුක්තකම ඇති කරගන්න අදිස්ථාන කරගන්න අතර අදත් වටිනා ශ්‍රේෂ්ඨ උතුම් පින්කමක් සිදු කර ගන්නට මේ උතුම් පින්වත් සම්දනාම ඉදිරිපත් වුනේ මුළු ලෝකවාසී සියලු සත්‍යයන්ට ධර්මයේ සවන් දීමේ චේතනා මුදුන්පත් කරගෙන ඒ දායකත්වයේ දරගෙන දරාගෙන උතුම් කුසල අනුමුණු මුදුන්පත් කර ගැනීමට අවස්ථාව සලසා ගත්තේ මාතර ඉහළවි කියලා අබරිලේ ශ්‍රී නිවාසාරාම සම්බුද්ධ සීල සමිතියේ දායක පින්තුන් කම් ආශී සීල් දනාගේම දායකත්වයෙන් මේ ධර්ම දේශනා පැවැත්වීමේ උතුම් කුසල් අනුපත් කරගෙන මේට සහභාගී වූ සීල දෙන පින්නතුන්ගේ නමින් මේ පරිලෝකීය මෞපිය දමාපිය ආදී යන්තාක් ඥාති පරම්පරා ඥාත ඥාති හිත මිත්‍රාදී පිරිසක් කුඹලාපලුප්තියෙන් සිටිනවා නම් ඒ සියලු දෙනාටම මේ උතුම් කුසලයේ පිණි අනුමෝදන් වෙත්වා සුගති සංඛ්‍යාත සකලබා පාරමී පුරාගෙන ශාන්ත නිවනින් සනසෙත්වා කියලා අපි මෛත්‍රියෙන් පින් අනුමෝදන් කරමු. අපරලේ ශ්‍රී නිවාසා නිවාසාරාම විහාරාධිපති පූජ්‍ය අතුරුලියේ ශ්‍රී තිලකානන්ද ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භාවයෙන් තව තවත් උතුම් කුසල් අනුමුණු මුදුන්පත් කරගෙන ශාසනික මෙහෙය ඉදිරියට පවත්වා ගන්නට වාසනා ශක්තිය උදා වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිංසනය කරනවා. විහාරාධිකාරී පූජ්‍ය විටිවල මහින්ද ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී භාවයෙන් ශාසනික කටයුතු ඉදිරියට පවත්වා ගන්නට වාසනා ශක්තිය උදා වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිංසනය කරන අපවත් වී වදාළ සීලම ගරු කටයුතු ස්වාමින් වහන්සේලාටත් සතර පෙරුවේ සිව්පසෙන් උපස්ථාන කොට අභාව ප්‍රාප්ත දායකාරකාදී පින්වත් පිරිසක් බලාපොරොත්තු වෙතත් ඒ සියලු දෙනාටත් මේ උතුම් කුසලයේ පෙනී අනුමෝදන්ව සුගති සංඛ්‍යාත සඵල බාපාරමී පුරාගෙන ශාන්ත නිවනින් සැනසෙත්වා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. බෞද්ධ නාලිකාවේ නිර්මාත්වර ධර්ණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේටත් මුත් නිරෝගී භාවය චිර දීවණිය දීර්ඝායුෂ නිරෝගී සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ධර්ම දේශනා කළ දේශක ආනන්ද වහන්සේටත් නිදුක් නිරෝගී භාවයේ චිරදීවණය දීර්ඝායුෂ නිරෝගී සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කර ගන්න අතර බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයටත් සිතක් ශාන්තියක් සනසිල්ලක් උදා වේවා තව තවත් ශාසන මෙහෙය ඉදිරියට පවත්වා ගන්න වාසනා ශක්තිය උදා වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන අතර රටබව වෙනුවෙන් දීවිදු ත්‍රිදාමුදා වේශා පොලිසියේ සියලුම රණවිරුවන්ටත් මේ උතුම් කුසලයේ තුනි අනුමෝදන් දෙත්වා සසර ගමනේ මෙවැනි අකල් මරණ වලට පත්න වූ පාරමී ශක්තියෙන් මුදුන්පත් කරමින් දීර්ඝායස ලැබෙන ජීවිත ලබාගෙන පාරමී පුරාගෙන නිවන් අවබෝධ කරගනිත්වා. ඒ වගේම රට ධාති ආගම විනයෙන් දීපිතෝ සීලම රාජරාජ මහා අමාත්‍ය ආදී පිරිසක් දෙපැත්තින් බලාපොරොත්තු වූ ඒ අයටත් මේ උතුම් කුසලයේ තුනි අනුමෝදන්ව සසර පුරා සම්බුද්ධ ශාසනයේ චිරජීවනයේ කටයුතු කරමින් ත්‍රිදීවණියට කටයුතු කරමින් පාරමී පුරාගෙන නිවන් අවබෝධ කරගන්න වාසනා ශක්තිය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර සමස්ත ලෝකවාසී ලංකාවාසී ලෝකවාසී සියලුම ජනතාවට නිදුක් නිරෝගී භාවයේ චිරදීවණිය දීර්ඝායුෂ ප්‍රතිකරගෙන ධර්ම ශ්‍රවණමය කුසලයෙන් චිතමේ ඥානේන මිති උතුම් ධර්ම ඥානෙ ලබාගෙන පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන ශාන්ත ලෝකෝත්තර නිවනින් සැනසෙන්න වාසනා ශක්තිය උදා වේවා කියලා ප්‍රාර්ථනා කර ගන්න අතර <clears throat> අද මේ උතුම් පින්කමේ දායකත්වයේ දරන මාතට යොල විදියල අබරලේ ශ්‍රී නිවාසාරාම සම්බුද්ධ සීල සමිතියේ දායක පින්වත් සම්දනාටත් සහයෝගය දුන්න සම්දනාටත් ධනේ ශ්‍රමයේ කාලය යොදමින් මේ පින්කමට සහයෝගය දැක්වූ සම්දනාටත් එම පවුල්වල දෝදරු පිරිස ඇතුළු ඥාති හිතවත් ආදී පිරිසට පැමිණ ඇති සියලුම අපල උපද්‍රව රෝගාබාධ ග්‍රහ දෝෂ සතර කලබල බාධක පීඩා අදෘශ්‍යමාන බලවේග සියල්ලක් සංසිඳේවා නිදුක් නිරෝගී භාවයෙන් සේවාස්කලක් සම්බුදු සසුනේ පාරමී ශක්තියෙන් නිදුම්පත් කරගන්න වාසනා ශක්තිය උදා වේවා තව තවත් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන තමන්ගේ ජීවිතයත් ආරක්ෂා කරගෙන සීල සමාධි ප්‍රඥා දාන සීල භාවනා ආමිෂ ප්‍රතිපatti සමත විපස්සනා කියන උතුම් ධර්මයන් තුළින් ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් සෝසේ පාරමී පුරා බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් නිවී සනසන ලෝකෝත්තර සනසෙල්ලෙන් නිවන් අවබෝධ කරගන්නට සෑම දිනාටම වාසනා ශක්තිය දීර්ඝාස නිරෝගී සම්පත් ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං දක්칸ත ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දි පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං දක්칸ත දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දි පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං දක්칸ත ත්වං සදාති අභිවාදන සීලිස්ස නිත්තං වන්දාපතායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිද්දතු සදහත පින්නතුනේ අද දවසේදී පුරා හෝරාවකට ආසන්න කාලයක් ඔබ අප සියලු දෙනා කෙරෙහිම මෙත් සිතින් මේ උතුම් වූ ධර්ම දේශනය පවත්වන්නට යෙදුණු පූජ්‍යපාද දාස්පති සුමන සීල ගෞරවනීය ස්වාමීන් වහන්සේ හට නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ සනසේවායි අප සැබොම සාදුනාදනම් ප්‍රාර්ථනා කරමු සාධෝ සාධෝ සාධෝ